අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අබ අපේ 156 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි ධර්ම සාකච්ඡාවටයි කාලය සපමිලා තියෙන්නේ. ඉතින් මම අද හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ කරපු හඳුන්වා දීම ප්‍රමාණවත් කියලා හිතෙන නිසා. ඉතින් අපි රත්නසිරි මාත්‍යා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භය ලැබලා දෙන්නේ කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මා පළමු වතාවටයි සතියක භාවනා වැඩසටහනකට නිරත වූයේ. අද මා සක්මන් භාවනාව හොඳින් කළා. නමුත් ආනාපාන සති භාවනාව වඩන විට සිත දසාතේ දුවනවා. අන්තිමේදී මා ආස්වාස ප්‍රස්වාස ගණන් කළා. ඒත් 20 න් එහාට ගණන් කරමින් හිඳ රඳවා ගැනීමට අපහසු වූවා. ඇතම් අවස්ථාවල කය ඊතා සැහැල්ලු බවට පත් වූවා. මෙවන් අවස්ථා කීපයකදීම කහපාට පසබිමක දම් පාටින් වර්ණවත් රටා මැවෙන දුටුවා. කායික වේදනාවද වරින් වර දැනුන නිසා අපහසු ගතියක් දැනුණා. ඒ චිත්ත ශක්තිය තව තවත් දැඩි කර ගත්තා. මගේ ගමන සාර්ථක කර ගැනීමට උපදෙසක් අවශ්‍යයි. ඔයකදී අර සක්මන සාර්ථක වුණා නම් වාඩි වෙලා ආනපාන පිළිබඳව සුදතාවයේ මතුවෙනකම් මම දැන් ඉඳගෙන ඇවිදිනවා නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එකට හොඳට හිත යොදලා හොඳට පట్టල වෙලා විදින එක සහ ඉඳගෙන ඉන්න දෙක අතර වෙනස දැනගන්න උත්සාහ කරන්න. එතකොට අපිට අර ඇවිදලා ඇවිදලා මහන්සි වෙලා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ අර ඉඳුන් හිටුන් පහසුකම කියලා එකක් තියෙනවනේ. පහසුවට පට්ටලේ වාඩි වෙලා ඉන්න එක ඒක විතරක් අරගෙන ඒක 100ට 100ක් ලකුණු ලැබෙනවයි කියලා හිතාගෙන ඉන්න. එතකොට ආනපාන එනවනම් ආපුදෙන් හිතවිලි එනවනම් ආපුදෙන් වේදනා එනවනම් ආපුදෙන් සද්ද එනවනම් ආපුදේ කොයි එක තීතිත් ඉඳගෙන ඉන්න බව දන්නා තාක්කල් භාවනා හරි. ඊට පස්සේ ඒ ඉඳගෙන ඉන්න එක ඇතුලේ තියෙන අතිරේක ලක්ෂණයක් තමයි හුස්ම වැටෙනවා කියන්නේ. ඉසලා ඉඳගෙන ඉන්න එකට යාළු වෙන්න ඉඳගෙන ඉන්නත් එක හාද වෙන්න ඒක සාතික් කරාට පස්සේ මේ කය ඇතුලේ වේදනාවක් නැතුණත් ඒක ආන මේකත් සතියම තමයි. ඉතිවිලි ආවත් ඉතිරින්න බව දැනගත්තත් වර්තමාන වෙන එක නිසා ඒක සතියම තමයි. ශබ්ද ඇහුණත් ඒකත් වර්තමාන වෙන බව දන්නවනම් සතිය තමයි. එනිසා ඒවට වෛර කරන්නයි ආනපාන ප්‍රේම කරනව වෙනුවට සමස්තයක් වශයෙන් ඉඳගෙන ඉන්නා බව දකින්න ඒක හුඟ දෙනෙක් හිතන්නේ භාවනාවක් කියලා. අන්නේ ඒ අව탁සීරුව නිසා භාවනාව අසාර්ථක වෙනවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නවා භාවනාව තමයි. ඊට පස්සේ ආනාපානිය ආවට පස්සේ ගණන් කරන ක්‍රමය හොඳයි. හැබැයි ඒකේ පොඩි මේ මේ රචනයේ විදියට හරි ගණන් කිරීම කරන්න කියන්නේ හිතවිලි නෝනම් විතරයි. ශබ්ද බාධා වේදනා බාධා වලට මේ ගණන් කිරීමේ ක්‍රමය අල්ලන්නේ නැහැ කියලා ආචාර්ය මතයක් තියෙනවා. ඒ නිසා බලන්න වැඩ කරන යනකොට Tamanට ගොඩක් අරමුණි පාත්තගෙන යන බැරි බාධාවේ හිතවිලි බව දන්න එක ලොකු ඥානයක්. බාධාවල් තියෙනවා. බාධාවෙන් මට බාධා කරන්න හිතවිලි කියලා දැනගන්න එක ලොකුම ඥානයක්. ඒක තමන්ම දැනගන්න ඕනේ. එහෙමනම් ගණනා කියන ක්‍රමයෙන් තමයි කරන්නේ. ඒකෙත් විස්තර ගණන් කරන්න යන්නේ නැහැ. ඒ මම මේ කතා කරන්නේ විසුද්ධි මාර්ගයේ පොතේ ගැන. ඒකේ තියෙන 5ක් 10ක් අතර ගානකට ගිහිල්ලා ආපහු එන්නේ කියලා. ඒ කියන්නේ පාවොක්සයිඩෝ මේ ගැන හිතලා අට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් හිතලා දකෝද අටේ ඉලක්කම අරන් තියෙනවා. අටේ ඉලක්කමට කොහොමද භාවනා කරන්නේ? ආස්වාද ප්‍රසවාස එකයි. බාධාවකින් හිතවිල්ලක් නැතුව දෙවෙනි එකට යන්න පුළුවන් නම් ආයෙත් කියන ආස්වාද ප්‍රසවාස දෙකයි. ඊටත් පස්සේ බාධාවක් හිතවිල්ලක් නැතුව යන්න බලන ආශ්වාස ප්‍රශ්වාස 3යි 4යි 5යි 6යි 7යි 8යි ආයකට එන්න. ඊටසේ ආය 8ට යනකයි යනවා. අන්නෝගේ චක්‍ර දෙකක් විතර කරකවනකොට සාර්ථකව ගොඩාක් වෙලාට හිත කීකරු වෙනවා. ඒ නිසා ගාන 10ට වැඩිය ගියොත් ගානට හිත යනවා ආනාපානට වැඩිය නිසා හිත එකලස් වෙන පැත්ත අඩුයි. පහට අඩු වුණොත් ක්‍රියාශක්තියක් වැඩි වෙනවා හිතේ. ඒකත් හොඳ නැහැ. ඒ නිසා මමත් යෝජනා කරනවා අටේ ඉලක්කම. එහෙම කියලා ඉච්චිනම ගාණක් නැහැ. කෙටි ගානකට යන්න ඕන අටට ගියා ඒකට ආටට ගියා ඒකට වෙනගේ දෙකක් තුනක් කරනකොට හරියනවා ඒ නිසා ඒක නෙවෙයි උපදේශය උපදේශයේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනනවද බලන්න හිතවිලි තියෙද්දි ඒ බව දන්නවනම් ඒක ජයග්‍රාහීව වාර්තා කරන්න මට හිතවිලි තියෙන ඒත් මම ඉඳගෙන ඉන්න බව දන්නවා ඒ නෑ එච්චරයි ඊට පස්සේ හරීම ලේසි භාවනා කරගෙන යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිත හා කය වෙන වෙනම හඳුනා ගතිමි. කය රූකඩයක් පඹයක් හා සමානය. කියා මට සිතේ. සක්මන් භාවනාව සතර මහා ධාතුන්ට අනුව භාවනා කිරීම සුදුසු ක්‍රමයක් පහදා දෙන සේක්වා. භාවනා කිරීමේදී සිතට නොයෙක් අරමුණු ගලා එන විට මේ භාවනාව වැඩෙන්නේ නැහැ යනින් පොඩි තරහක් උපදී. එය අකුසලයක්ද? පහදා දෙන සේක්වා. මේ මගහරා ගැනීමට කුමක් කළ යුතුද? ඔය ඇවිදින වෙලාවේදී ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒතරයි භාවනාව. ඒක වම දකුණ වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන ක්‍රමයකට කරන්න ගියත් මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් හිටගෙන ඉන්නේ ඇවිදිමින් ඉන්නේ කියලා දන්නවනම් ඒ බව දන්න බව ලොකෝම ලොකෝ ආඩම්බරයක් කරගන්න. ඒ බව දන්නේ කොහොමද කියලා අහන්න හිතෙන්. මම ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මම හිතගෙන නෙවෙයි ඇවිදින බව දන්නේ කොහොමද කියලා කියනකොට එයා ලකුණු පෙන්නනවා. ඒකට ඉඩ දෙනවා මිසක්කා හිතවිලියාවට රණ්ඩු කරන්න හෝ වම දකුණ පේන්නේ නැහැ කියලා හිතනක් කරන්න ගියොත් ඒන පශ්චාත්තාපයට අකුසල් කියලා කියන්න වෙනවා. ඒ නිසා ඒක අකුසලයක් නොකර ගන්න නම් නෑ ඇවිදීමෙන් ඉන්න බව දන්නවනේ මං. ඉඳගෙන නිවෙන බව දන්නවනේ කියලා අර හැකි සංඥාව එහෙම නැත්නම් හොඳ පැත්ත සමාදන් වෙලා අනේකයි කරන්නේ. ඉස්සල කියපු එකකට කියන එකමයි මම මේ කියන්නේ. සක්මණ බැන කතා කරලා ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිමින් ඉන්නවා. හිත කොච්චර පිට ගියත් නැවත නැවතත් ඇවිදිමින් ඉන්න බව එන්නේ එන්නේ එන්නේ දැනෙනවා වැඩි නම් ඇවිදින බව දැක ගන්න පුළුවන් ශක්තිය වැඩන එක භාවනා දියුණුවක්. ඊට පස්සේ පුළුවන් වම දකුණ වශයෙන් හෝ ධාතු මනස්කාර වශයෙන් හෝ මොන විදි හරි ඉරියාපත මාරු වීම වශයෙන් හෝ දැනගන්න. ඒව දැම්ම අල්ලන්න යන්න එපා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. කොටිම කියනවා ඇවිදිනකොට ඉඳගෙන නෙවෙන බව දන්නවා කියන එක වාර්තා කරන තරම් හිත ශක්තිමත් කරගන්න. එතකොට ගමන පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව කරගෙන යද්දී හොඳින් හුස්ම ඉහළ පහළ යන බව නාසිකාග්‍රයේ ස්පර්ශ වන බව අද්දුටු වෙමි. ටික වේලාවකින් කහපාට බිත්තර කහමදයක් වගේ පෙනී දිය වී යන ලදී. නැවත තද නිල් පාට වලාකුළක් මෙන් පෙනී කුඩා නිල් පාට ඇසක් විශාල වී බොඳ වී යයි. පැයකට කිට්ටු කාලයක් මෙසේ ආනාපාන සතිය වැඩි හැකියි. සමහර වේලාවට මූණේ මස්පිඩු තදවන ගතියක්ද දැනේ. මේ වරදක් ඇද්ද? පැහැදිලි කර දෙන සේක්වා. මේ ඔක්කොම බලාගෙන ඉන්න එක විදියට පවතින්නේ නැති ලක්ෂණ වෙනස් වෙන ලක්ෂණ අනිත්‍යතාවයේ ඇතිව නැතිව යන බව. ඉතින් මේ වගේ හොඳ නරක තෝරන්න ගියොත් අපි කල්පනාවට වැටෙනවා පේන දේ නැති වෙනවා. ඒ නිසා මොන පාට ආවත් මොන මූණේ නලියවුවත් ඒව මොන විදිහකින් හිටින්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ ඔක්කොම වටින් ඇවිල්ලා උලිලි පාද්දී, ඉඟිපිඟි පාද්දී පුළුවන් තරම් බලන්න මම මේ ගත්ත ආනපානන ගත්තී ගත්ත අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතිය. මේ වගේ හීනපනාපන බලන්න ගියොත් සංඥාතියන සහ සංඥාරු හඳුර ගන්න ගියොත් ලොකු පටලවිල්ලක් වෙනවා. එතකොට කතන්දර ගෙතෙනවා. එතකොට ප්‍රපංච කිරීමක් වෙනවා. ඒ නිසා ඒ කොයි එක ආවත් මට හුස්ම ගන්න බව මම දන්නවා. එනතම් හුස්ම තමයි මගේ මූල කර්මස්ථානයේ බව දන්නේ කියලා ඒ වර්ණ සටහන් මස් පිටු නටනවා තියේදී දිගටම හුස්ම සරණට පිහිටට අඩේට වාංගුවට තියාගැනීමේ දක්ෂතාවය බලන්න එතකොට අනිවාර්ය දියුණුවක් සටහන් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කරගෙන යද්දී දෙපා ඔසවමි තබමි වශයෙන් මෙනෙහි කරමින් කෙලෙමි. ටයිල් පොළවේ සීතරත් ලනුපැදුරේ රළු බවත් දෙපා වල විලුඹේ සිටම ඇඟිලි දක්වාම අත් විඳෙමි. බාහිර ශබ්දවලට අවහිරයක් නොවිය. සිහියෙන් ඇවිදින බව මට දැනිනි. වේගෙන් ගමන් කරන විට දැනීම වැඩි විය. සක්මන් භාවනාව ගැන තවත් යමක් දැනුවත් විය යුතුයදයි කාරුණික පහදා දෙන සේක්වා. වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ තොරතුරු වැටෙන්න පටන් ගත්තට පස්සේ විනාඩි 10ක් කරනවට වැඩිය ලොකු ගුණයක් තියෙනවා 20ක් කරන එක. 20ක් කරනවට වැඩිය ලොකු ගුණයක් තියෙනවා 30ක් කරන. ඒකේ Tamanට පාට අහුණාට පස්සේ වැඩි වේලාවක් ඒ ගත කිරීමෙන් තමයි අපි මේ තොරතුරු ටික ස්ථාවර කරගන්නේ. එහෙම නැත්නම් බුද්ධියට සින්න කරගන්නේ. ඒ නිසා මෙහෙම කරනකොට ওই පියපු පැතිකඩ වගේ නෙවෙයි තව ගොඩාක් පැතිකඩ පේන්න පටන් ගන්නවා. ඒ ඔක්කොටම සාදර වෙලා හරිගිය වෙලාවේ වැඩි වෙලාවක් කරන්ඩ සාමාන්‍ය පැයක් තමයි දෙන ගාන. ඒක පුරාවටම සක්මනේ අවදිය සතිය දිගට පවත්වන්න උත්සාහ කරන්න. එතකොට ওই වගේම පේන ටික වார்த்தාවට ඇතුල් කරන්න උත්සාහ කරන්න. එතකොට විදින්ට ඉගෙන ගන්න ළමෙක් වගේ හතයි හතයි කියලා එන්නේ එන්නේ එන්නේ මේකේ අත්දැකීම් Tamangeම අත්තරදි හරහා ලොකු දියුණුවක් වෙනවා. ඒ නිසා යන ක්‍රමය හොඳයි. වෙලා වැඩි කරන්න කියන එකයි කියන්න තියෙන කාරණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී දැඩි අපහසුතාවයකින් පසුව මගේ සිත එක්තන් වෙනවා. නමුත් හුස්ම රැල්ලට අවධානය යොමු කිරීමේදී ටික වේලාවකින් අවධානය බිඳෙනවා. නැවත නැවත මා උත්සාහ කළත් මට යා හැකි වන්නේ මද දුරක් පමණි. ඉදිරිය සාර්ථක කර ගැනීමට කමටහනක් අවශ්‍යයි. ඔබ වහන්සේ නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. වට කමටහන් මේ කියන්නේ කමටහන් සුද්ධ කරනවායි කියලා බයිසිකල් පදින්න පුරුදු වෙන කෙනා බයිසිකල් නගින එකත් ලොකු දෙයක් ඉස්සල්ලා. නැගලා කාගෑරි උදව්වෙන් හරි කමන්නේ යන්නේක මෙන්න බයිසිකල් එක හොයාගත්ත මිනිහට වැඩි ලොකු සතුටක් තියෙනවා බයිසිකල් එක පදින මිනිහට. ඉතින් ගිහික යනකොට කකුල බිම තියා තියා තමයි යන්නේ. ගිහිල්ලා ගිහිල්ලා තමයි මේකේ බැලන්ස් එක පදම අල්ලගන්න. ඊට හම් ඊට අමාරු ආනපාන. ඒ නිසා ওই ක්‍රමේ හරි මේකට වැඩිය අලුත් ක්‍රම ඉක්මන් ක්‍රම හොයන්න යන්න එපා. එතකොට වැඩි තියෙන ගැඹීරත්වයට බාධා වෙනවා. ඕක තමයි ක්‍රමේ. ඒ නිසා නැවත නැවතත් බලාපොරොත්තු සූම් කරගන්න නැතුව ප්‍රතිඵල අපේක්ෂා කරන්නෙත් නැතුව ඔක දිගට කරන එක තමයි ආරම්භක යෝගාවචරයට තියෙන ප්‍රධාන දුර්ලභම. නමුත් මියාගේ අඩුපාඩු අපේ ඉන්නේ මේකම දිගට කරන්න විශ්වාසයෙන් ඒකටයි මම මේ කතා කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේදී පැය භාගයක් පමණ යෙදී සිටියා. එෙහිදී සක්මන් කරන විට මගේ පාය එහාට මෙහාට වැටෙන්න වගේ යනවා. පායට බර ගතියක් දැනුණා. මම ආවට එන ශබ්ද සිත ඇදුනේ නැහැ. නොයෙක් ශබ්ද ආවත් ඒ මොහොතේම සිතින් අයින් වෙනවා. පසුව තව තවත් සක්මනේ යෙදුණා. මගේ සිතට සැහැල්ලු ගතියක් දැනුණා. පසුවම ආනාපාන සති භාවනාවද කළා. එෙහිදී මට හුස්ම ඉහළ පහළ යන වග හොඳින් දැනුණා. පැයක් පමණ යෙදුණා. එෙහිදී මට දැනුනේ මගේ කය මගේ නොවේයි වගේ. බර ගතියක් දැවුණා. මුළු ඇඟම හිරිවැටුණා වගේ නැවතත් භාවනාවේ යෙදුණා. ඒ වෙලාවේ මා පාව වගේ දැවුණා. මට නිදිමත එනවා වගේ ඉවතට විසි වෙනවා. එහෙත් මා සිහියෙන් ඉන්නේ. නොයෙක් සිතුවිලි සිතට එනවා. එක එක ශබ්දවලට රූපවලට සිත දුවනවා. ඒ දුවන සිටි සිතවිලි එක්රස් කරගන්නේ කොහොමද? නිවන්ට යන මඟ පහදා දෙන්න ස්වාමීන් වහන්සේ මත බුදු වේවා. මේ විදිහට එන දේවල් ඉල්ලලා ගන්න දේවල් නෙවෙයිනේ. නිසා හිත ආනපානි කය දිහා බලාගෙන හිටියොත් හොඳට තේරෙයි මේක අපිට ඕන දේ නෙවෙයි කරන්නේ. අපිට ඕන දේ නිර්මල දේ පෙන්ලා දුන්නත් මේක පණිනවා. නමුත් මම කියලා නෙවෙයිනේ මගේ චේතනාවකින් නෙවෙන්න නිසා අපිට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක කරන්න කරන්න එන්නේ එන්නේ එන්නේ මේක කීකරු වෙන බව තමයි බුදුහාමුදුර අපිට සාක්ෂි වෙන්නේ. ඒ නිසා මේක දිගට ඔහොම කරගෙන කරගෙන යනකොට උපක්‍රමයක් වශයෙන් මෙහෙම කියත හැකියි. තමන් ආනාපානෙට හිත ගිය වෙලාවේදී ආනාපානෙ පුළුල්වන්තරම් විස්තර බලන්න. ඒකේ තියෙන සටහන්, ඒකේ තියෙන ආකාර, ඒකේ තියෙන ස්වභාව ලක්ෂණ බලන්න බලන්න බාහිර අරමුණට හිත යන්නේක වෙනුවට අරමුණට සාදර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අරමුණට සමීප වෙනවා, උච්ඡන්න වෙනවා. එතකොට Tamanට නොතේරිම අරමුණත් එක්ක හාද වෙන ගතියක්. ඒ හාද වෙන ගතියත් එක්ක අරමුණට ලං වෙන ගතියකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අරමුණ පේන වෙලාව, ආනපාන පේන වෙලාවේදී විස්තර දැකීමට අපි කියනවා ධර්ම ඕජාව කියලා. නැත්නම් ධර්ම රසය කියලා. එහෙම නැත්නම් ධර්මයේ තියෙන මේ තෙද ඒක හොඳට බලන්න. එතකොට අර පිට යනෙව්වා ටික ටික අඩු වෙනවා මේකේ ධර්ම රසය වැඩි වෙන්න වැඩි වෙන්න පිට යන ගතිය අඩු වෙනවා කියලා සමීකරණයක් තියාගන්න හිතේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස පළමු වතාවට භාවනා පුහුණුවක් ලබන මා පරියංක භාවනාවේදී බොහෝ කල්පනාවෙන් නාසයෙන් ඇතුළන පිටවන හුස්ම පද හඳුනා ගැනීමට උත්සාහ කෙළෙමි. පළමුව මාහට දැනුනේ වම් නාසයෙන් පමණක් හුස්ම ඇතුළන බවයි. නාස්පුඩු දෙකෙම හුස්ම ඇතුළන බවත් පිටවෙන බවත් පසුව මාහට දැනුනි. ඇතුළ වෙන හුස්ම තරමක් බර ස්වභාවයත් හා පිටවන හුස්ම ඉතා සැහැල්ලු බවක් දැනේ. ඇතුළ වෙන හුස්ම නාසය ඇතුළත උඩ කොටසේ වැඩි ඇතුළට ගමන් කරන බවක් දැනේ. පිටවන හුස්ම නාසය අග ගැටි පිටවෙන බව පමණක් දැනේ. හුස්ම ගැනීමේදී උදරය හා පපුව පිම්බීමක් සහ උරහිස් පළල් වීමක්ද හුස්ම පිට කිරීමේදී ඇඟ තදවීමක්ද දැනේ. භාවනාව අතරතුර වරින් වර හිතට විවිධ දේ මතක් වුවද ඒ බාධාවක් නොවි නැවත භාවනා අරමුණට හිත ගැනීමට හැකියාවක් ඇත. විනාඩි 15ක් හෝ 20කට වඩා එන එක ඉරියව්වෙන් වාඩි වී සිටීමට නොහැකි වීම හා නිදිමත ඇතිවීම මාහට භාවනාවට ඇති බාධාවයි. සක්මන් භාවනාවේදී පාද හොසවමි, තබමි ලෙස මා මෙනෙහි කරන්නෙමි. වම් පාදයේ ඔසවන විට වම්පස බර සැහැල්ලු වෙන බවත් දකුණුපස සියලු බර දරන බවත් දැනුනි. දකුණු පාදයේ එසවීමේදී එලසමිය. යටිපතුල සහ ඇඟිලි පොළවේ ගැටෙන හා තදෙන බව දැනුනි. සිතට විවිධ අරමුණු පැමිණීම සහ ශබ්ද ඇසීම භාවනාවට බාධාවක් වූයේ නැත. අරමුණ පිට ගිය බව දැනුණු විටත් නැවතත් භාවනාවට හිත යොමු කිරීමට හැකියාවක් ලැබිනි. තවදුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිවන් අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේක සක්මනේ පරියන්කේ දෙකේම තියෙනවා හිත පිට ගිහිල්ලා නැවත අරමුණට පැමිණියා පැමිණි බව වාර්තා කරලා තිනවා. නැවත පැමිණියාම අර පිට යන්න ඉස්සලා තිබුණ විදිහට අරමුණ කීකරුව තැම්පත්ව නැවත එන හිත බාර ගන්න සතුටෙන් ඉන්නවද නැත්නම් අරමුණ ඇවිස්සලා හිත භාවනා හිත එනකොට පිළිගන්න ලැහැස්ති නැති හිතුවක්කාරකමක් තියෙනවද කියන එක හොඳට බලන්න. බලලා Tamanට තීරුම් ගන්න පුළුවන් වුණොත් ওই හිත පිට ගියාට අරමුණ ඇවිසිලා නැහැ. ආපහු හිත ආපහු එනකොට gedara පිට ගිය මිනිස්සු gedara එන්න වගේ එන්න පුළුවන් නම් මේක ඉස්සරහට දිනු කරන්න පුළුවන් අකුසල් අහෝසි කිරීමේ වැඩපිළිවෙල. ඒ නිසා මේකට මේ තොරතුරු දෙකක් දාන්න තරම් තීක්ෂණ වෙනවා නම් නැවත පිට ගියේ හිත ආපහු අරමුණට එනකොට අරමුණ නිස්සද්ද වේ තියනවාද තැම්පත් වෙලා තියනවාද ඇවිස්සීලාද හිතාපව ගණ්ඩ ගන්න එකට විරුද්ධත්වයක් පවනවාද කියන එක විතරක් පරීක්ෂා කරන්න. ඒක පරීක්ෂා කරන හැම කෙනෙකුටම සාර්ථකත්වය තමයි හම්බ වෙන්නේ. එතන නිකන් ආවයි කියලා කියන්න එපා. එනකොට අරමුණ කොහොමද, ආනපානි කොහොමද, වම දකුණ කොහොමද ඒක දැක්කේ කියන එක තව පොඩ්ඩක් විස්තර කරන්න අන්තික හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී විනාඩි 10ක් පමණ වම දකුණ ලෙස හිත යොදවා ඉන්පසු ඔසවනවා තබනවා ලෙස හිත යොදවමි. পায় ඔසවන විට වල්ලු කරේ ඇදෙන ගතිය හා পায় සැහැල්ලු බව තේරේ. পায় තබන විට දැඩි දැඩි ගතිය ඔළුවේ සිට ඇඟිලි කරා ගමන් කරන ආකාරයද මාරුවෙන් මාරුවට දෙපැත්තට දැනේ. එක දිගට පියවර 25 30ක් දක්වා සතිය පැවැත්විය හැක. මේ අතර සිතුවිලි පැමිණ නැතුව ගියද බොහෝ විට ඒවා මූල කර්මස්ථානයට බාධා නොකරයි. ශබ්ද හා වේදනා වලින් බාධා නොපෙමිනේ. සක්මන් මළුවේ අග හැරෙන අවස්ථාවේදීද සතිය නොකඩී පවත්වා ගත හැක. පරියංක භාවනාවේදී ආශ්වාසයේ දිගු සිසිල් සුලන් ධාරාවක් ලෙස නාසයේ ඇතුළු බිත්තියේ දිගේ ඉහළටත් ප්‍රශ්වාසයේ කෙටි උණුසුම් හුස්ම ප්‍රවාහයක් ලෙස නාසයේ ඇතුළු බිත්තියේ වදමින් පහළටත් ගමන් කරනු තේරෙයි. ඒ දෙක අතර ඇති කෙටි විරාමයේද දැනේ. සුලං රැලි 10ක් 12කට වඩා සතිය පිහිටුවීමේදී සිතුවිලි වලින් බාධා පැමිණේ. සිටින්නේ මූල කර්මස්ථානයේ නොවේ. සිතුවිල්ලක්කයි හැඟුණ වහාම ඉබේම නැවත ආස්වාසය ප්‍රස්වාසයට සිත යයි. සමහර අවස්ථාවල ආස්වාසය ප්‍රස්වාසයේ සතිය ඇති විටම සිතුවිලි ද පැමිණ නැතිව යයි. මුලදී තදින් දැනුණු ආස්වාසයේ ප්‍රස්වාසය ක්‍රමෙන් සිවුන්නන බව හා දවුනද තප්පර කීපයක් ඇතුළත නැවත තදින් දැනීමට පටන් ගනී. ඒතේ තප්පර කීපය තුළ සිරුරේ සැහැල්ලු බවක් අත්විඳිය හැක. පැයකට වාර දෙකක් තුනක් සමහර විට තදින් පාදවල කෙන්ඩාවල වේදනා තද ගති හිරිවැටීම් දැනීමට පටන් ගනී. බොහෝ විට මේ වේදනා අතර සතිය පවත්වාගත හැකියවද සමහර විට ඊතා තද වේදනා නිසා සිත මූල කර්මස්ථානයෙන් පිටව යයි. එවිට වේදනාවක් රස මෙනෙහි කරමින් වේදනාවේ තද ගතිය අඩු වී නැවත සිත මූල කර්මස්ථානයට පිවිසෙයි. පිටතින් ඇතන ශබ්ද නිසා සතිය කැඩී නොයයි. ඉදිරියට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක අනික් මෙතෙක් කියපේවටදී හොඳ විස්තර තුගයක් වාර්තාගත කරන්න උනන්දු වෙලා තිනවා. ඒක හරි ආගේ කළ යුතු ලක්ෂණයක්. ඉස්සරහටත් බලනකොට භාවනා කරනකොට ඒ සක්මනේ හෝ වේවා පරියන්කේ හෝ වේවා අස්පනා අපිට දකින්න තුරතුරු පුළුවන් තරම් වාර්තාවට දාන්න. එතකොට හිත ධෛර්යමත් වෙනවා. අනිත් දවසේ ගියාට පස්සේ භාවනාව පටන් අරගන්න මේ වාර්තාව ඉවරෙච්ච තැනින්. වාර්තාව දුර්වල නම් දුර්වලතනකින් පටන් ගන්නවා. වාර්තාව ඊටාම සාර්ථකව ලියාගත්තොත් අනිත් දවසේ භාවනා පටන් ගන්න මෙතනින්. ඒ නිසා මේක හුරු වෙන්න හුරු වෙන්න, ලං වෙන්න ලං වෙන්න, උච්චන්න වෙන්න වෙන්න පුදුමාකාර තොරතුරු ගොයක් තියෙනවා. ඒ තොරතුරු රසය එන්නේ ඒකට සාදරව බැලුවොත් තමයි. පිට ගියයි කියලා කලබල වෙන්න පටන් අරගත්තොත් පිට යම් වැඩි වෙනවා. කොච්චර හිත පිට ගියත් මට අරමුණට එන්න පුළුවන්. අරමුණේ විස්තර බලන්න පුළුවන් කියන දේ හිතේ සාති කරගත්තට පස්සේ ඒකට කියනවා ධර්ම ආරක්ෂාව කියලා. කවුරු ඇවිල්ලා බාධා කරත් මගේ හිත ධර්ම ආරක්ෂාවේ ඉන්නේ අපව අරමුණට එන්න පුළුවන්. අරමුණට ආපු ගමන්ම තමන්ට පිට ගිය කෙනෙක් ගෙදර වගේ ගෙදර ආපු හැඟීම කාම. ගමන ගිහිල්ලා ඇවිල්ලා තමන්ගේ ගෙදරට ආවට පස්සේ ගමන් වෙස්ස නිවෙන්න පටන් ගන්නවානේ. ආන්න ඒ බව පස්සේ යනකොට තමයි තේරෙන්න ගන්නවා. හිත ගෙදර ආපු වෙලාවට නන්නතරලා ගෙදර ආපු වෙලාවේ පුදුමාකාර මේ සන්තුප්ති කරගතියක් තියෙනවා. සම්පත්‍ති කරගතියක් තියෙනවා. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඒක තේරුම් ගත්ත මනුස්සයර තේරෙනවා ඒ හිත ගෙදර නැත්නම් කයට ආපු වෙලාවක සාසනයේ මනුස්සකමෙන් තියෙන උසුපරීම සැප ලැබෙනවා. සෙනගෙක ඉනකොට කද්දාවත් ඒක කරන්න බෑ. අපි අනුන් ගැන බල බල ඉන්නේ අනුන් මන්දියා මොකද හිතන්නේ මං ගැන මොකද හිතන්නේ කියලා හිතන මිසක්කා හිත gedera ඉන්නේ ඉතින් ඒක නිසා කොයි වෙලාවකරි ඒක හිත gedera තියෙන වෙලාවේ හිත ආභෝග කරලා දැනගත්තොත් මගේ එකම පරම යුතුයකම තමයි හිතත් එක්ක යාළු වෙලා ඉන්නේ. බාහිරේ තියෙන හැම දෙයක්ම කටුකොලක් අපායට ගිහිලා වෙනම කටුඹල නගින්න ඕන කමක් නැහැ. සෙනගක් එක්ක ඉඳ වෙන එකම අපායක්. තමන් එක්ක තමන්ට යාළු වෙලා ඉන්න බැරි කරුමේ ලැබිච්ච manussාත්වෙම බුද්ධ විදින්නේ නැහැ. ලැබිච්ච ෂණ සම්පත්‍ය බුද්ධ විදින්නේ නැහැ. ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ බුද්ධ විදින්නේ නැහැ. ඒ නිසා බුද්ධ විදින වෙලාවේදී ඒක හොඳට හිතට වද්ද ගන්න. මේ අම්මා අප්පා දීප එකක් නෙවෙයි, පොතේ පතේ තිබුණ එකක් නෙවෙයි, පින් කරලා ගත් එකක් නෙවෙයි. මේක දක්ෂකම. ඒ නිසා තමන් එක්ක තමන් යාළු වෙන්න මේක හොඳ අවස්ථාවක්. නිසා කොයි වෙලාවක හෝ කයට හිත ආපු වෙලාව ඒක හිතින් සටහන ගන්න. හිත gedere ඉන්නකොට මෙන්න මෙහෙමයි කියලා. ඒක හැම වෙලාවෙම පැය 24ම ඉන්න බෑ. අරයා කියපු නිසා මෙයා කියපු නිසා අර යුතුයකන් නිසා මේ යුතුයකන් නිසා කියලා අපි මේ යුතුයකන් ඉෂ්ට කරන්නයි බාහිරට යන්නයි ගියාට යම රජු කිසිම අනුකම්පාවක් කරන්න. යම රජුනේ කොයි රජුරොත් බයයි. කයේ හිත පවත්තන මනුස්සයට බයයි. ඒ නිසා මේ කරලා තියෙන උත්සාහය හරි උනන්තර උනන්දු වෙන්න මොන්න දහං ගැටේ දාලා හෝ හිත නිතරම වර්තමානයේ කයේ පවත්වාගෙන යන්න. එතකොට දැනීමක් එන්න ගන්නවා. මම දැන් නන්නත්තර නෑ. හිත gedarawa කියලා. ඒ මීට කලින් ලියපු කට්ටියට කියන්නේ හිත gedare එන පාර පොඩ්ඩක් මතක තියාගන්න. ඒක වෙනම පාරක්. පිට ගියේ හිත නැවත gedare එන පාර සුන්දරම දේ ජීවිතේ. ඕන තැනකට නන්නත්තර වෙන්න අරින්න gedare එන පාර ගැන හුතුවට රචනා කරන්න. හොඳට රචනයේ විස්තර ලියන්න. එතකොට තමයි තේරෙනවා උතුරු කටට කොච්චර පයින් ගැහුවත් කැරකිලා කැරකිලා ගිහලා උතුරට තමයි නතර වෙන්නේ. ඒ වගේ භාවනා කරපෙ හිත වර්තමානයේ තමයි නතර. අන්නේ නන්නත්තර වෙච්ච හිත gedare නැහැටි. කරකොල අතට උතුරු කට්ටක් හෙලිලා හෙලිලා හෙලිලා උතුරට හැරෙන හැටි බලන්න ඒක සනාතන ධර්මයක් ඒක තියෙන කාටවත් වරද්දන්න බෑ. ඒක යෝගාචරය සාහතික වෙනකොට යෝගාචරය ඒක බුද්ධ විදිනකොට බුදුන් කියන්නේ කවුද කියලා තේරෙයි. ආනාපාන සති භාවනාව බාහිර පරිසරයෙන් හිත මුදා ශාරීරිය දෙස අවධානය යොමු කිරීමේදී හුස්ම ඉහළ පහළ යන බව ප්‍රකටව දැනේ. ටික වේලාවක් යන විට නාසය ඉහළ හුස්ම රැල්ල වදින බව පෙනේ. ආශ්වාසයේදී ඒ වඩාත් ප්‍රකට වේ. මුලින් දිගු ලෙස දැනුණු හුස්ම රැලි ක්‍රමෙන් කෙටි වේ. බාහිර විවිධ ශබ්ද ඇසුණත් එය බාධාවක් නොවේ. ඒ ඔස්සේ සිතුවිලි නොයයි. ක්‍රමෙන් ශරීර අභ්‍යන්තරයේ සිට හුස්ම ඉහළ පහළ යන බව පෙනේ. ඒද තුනී වේ. හුස්ම රැල්ල ක්‍රමෙන් සියුම් තත්වයකටපත් වේ. සිතුවිලි පහළ වීම අඩු වේ. මේ අවස්ථාවේදී ශරීරයේ සැහැල්ලු වූ නමුත් කොන්දේ වේදනාව දැනේ. එම වේදනාවක් ලෙස මෙනෙහි කරමි. අනෙක් ශරීරයේ අංගයන් පිළිබඳව නොදැනේ. ක්‍රම ක්‍රමයෙන් හුස්ම ඊතාත්ම තුනිය යන්න ASCII දැනේ. නමුත් හුස්ම ගන්නා බව දැනේ. නාසය මුලට යෙදී ඇති අවධානයේ ගිලී ඇති බව දැනේ. ඒ නැවතත් නාසය මුලට ගත් විට හුස්ම රැල්ල ප්‍රකට වේ. මේ අවස්ථාවේදී පවත්නා තත්ත්වය පිළිබඳව විතර්ක 15 නැවත හුස්ම ප්‍රකටව දැනි ක්‍රමෙන්නේ தত্ত্বය වැටහි ආරම්භයේ தত্ত্বයටම පැමිණි ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මා කෙරේ අනුකම්පාවෙන් මාවට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක ලියලා තියෙන වාක්‍ය තුනක් අවධානය යොමු කෙරුවොත් මේ හුස්ම තන තුනී වීමක් ගැන කතා කරනවා. ඒක හොඳයි. එතකොට මේ නාසිකාග්‍රේ හැපෙන හැටි නොදැනියම මේ යෝගාවචරයා හිත නරක කරගන්න හේතු වෙලා ඒකට ගැන වික්ෂිප්ත වෙනකොටම විතර්ක පහළ වෙනවා. විතක්ක ਵਿਚාර පහළ වෙනවා. ඒක නිසා මතක තියානින්න දන්න වේලාවක නිවන තියෙන්න බෑ. නිවනට අපි යන්නේ නොදන්න දෙයක් කරා. ඒ නිසා නාසිකාග්‍රේ දැනීම තියෙන එක හොඳයි. ත්‍රිපිල නොදෙනී යනවන ඒ නිවනට තමයි යන්නේ කියලා හිතාගන්න. ආනපන දැනෙන එක හොඳයි. ඊට පස්සේ ආනපන ගෙවෙනවා නම් නිවනට තමයි යන්නේ කියලා. එතකොට ආයේ කලබල වෙන එක තමයි කෙලස් කියන්නේ. ඒ තමයි මායя කියන්නේ. මේ මායя එනකොටම විතක්ක ਵਿਚාරෙන්න පටන් අර ගන්නවා. ඒක වාර්තා වෙලා තියෙනවා හොඳ නිසා මේ කියන භාෂේ තේරෙයි කියලා මං හිතනවා. ඒ නිසා නාසිකාග්‍රේ වැටෙන්නේ නැත්තම් එතෙන්දී සතිය කැඩලා නැත්තම් ආයේ නාසිකාග්‍රේට හිත ගන්න තේරෙන්නේ නැත්තම් හුස්ම ආය ආයසෙන් හුස්ම ගන්න කලබල වෙන්න එපා. එතකොට වෙන්නේ අර හොද හොද මඩි දෙමිලක් සිද්ධ වෙනවා. තැම්බිලා යන අලවලට ඇල්ලතුරු වැක්කර වගේ කුඳන් ගැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා නොදෙනී යන වෙලාවේදී කාය ජීවිත নিরপেক্ষව එහෙම නොදෙනී යන්නරි. බලන්නේ නොදෙනී අරමුණ නොදෙනී ගියාට සතිය කැඩෙනවා කියලා. ඒක අමාරු සීරු මාරුවක් එතන තියෙන්නේ. අරමුණ නොදෙනී ගියාට නාසිකාග්‍ර නොදෙනී ගියාට සතිය කැඩෙනවද නැද්ද කියන එක සහතික කරගත්තොත් මැරෙන්න ඉස්සර වෙලා එහෙනම් මරණ මොහොතට අපිට සතියට උදව්වට හිටිනවා. මේක ලියලා තියෙනවා තුම්පලක ලියලා තියෙනවා අරමුණ සීවිං වේගනේ යනකොට කලබල වෙලා ආය නාසිකාග්‍රේ හිත ගන්න හදනවා ආය විතක්ක ਵਿਚාර පහල කරනවා ආය හුස්ම හොයනවා ඒ නිසා භාවනා අමු වෙලා තියෙනවා එම අමු වෙන්න දෙන්නේ නැතුව ඔය තැම්බිච්ච කේම ඉදිරියට යන්න නම් අනිත් දවසේ එකට ලෑස්තිලා යන්න ඒ නොදෙනී යන්නේ වෙලාවේදී සද්ධාව අඩු කරගන්න නැතුව සීලෙත් කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ය කියන එක සාතික කරගන්න කුමක් කළ යුතුද? අන්නේ දේ කරන්න කියලා තමයි කමඨාන සුද්ධ කළ දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. මගේ කාරණාව මෙසේ මම ආනාපානසති භාවනාව භාවනාවේදී සිටින්නේ බොහෝ වේලාව ගිය පසු ඇතිවීම පැවතීම නැතිවීම යන කාරණා තුන පැහැදිලි වේ. පසු වේලාවකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පැහැදිලි වශයෙන් පෙනේ. ඊට පස්සේ ජීවිතය අනිත්‍යයි මරණය නියතයි බව පෙනේ. එච්චරයි ස්වාමීනාත්. ඔයින් තද ද්වේෂයෙන් භාවනා යන්නේ කියලා කොලේ බල්ලා කියයි. කොහොම තරහින් භාවනා කරන්න එපා. පේන දේ කියන්නේ ඔය හිතන දේවල් ගත්තොත් පිස්සන් කොටුව ගිල්ලවත් නැත කරන්න හම්බ වෙන්නේ. පිස්සු හොඳ ඒකෝයි තියෙන්නේ. නේ ආනපාන පේන හැටි කියන්නේ. ඒ ওই අනිච්ච දුක්ඛං අනත්තං ඔය පොත්වල තියෙනවා ඊතේ කුරුවල් වෙච්ච එක නෙවෙයි බුදුහාමුදුරෝ කියන්නේ ආනාපානේ කාලානුරූපව වෙනස් වෙන හැටි ලිව්වනම් මාත් අත උසලා කියන අනිච්චන් තමයි කියන්නේ. නමුත් ඔය කියන එක නම් පිළිගන්න අමාරුයි. මේක බෞද්ධයාට විතරක් වෙන පිළිකාවක් ඔය තියෙන. පොත් කියවලා කියවලා භාවනා කරනකොට අර පොත්වල තියෙනවා මාරන්න පටන් ගන්නවා. අනිච්චන් දුක්ඛං වමාරනවා ඇති නැති දකින්නවා. උද්‍යප්පේ ඥානෙ කියනවා සංකාරුපෙක්ඛා ඥාන කියනවා පිස්සු හොඳ ඒක කියලා කියයි. නිසා කරුණා කරලා මේ මූල කර්මස්ථානයේ පේන හැටි විස්තර කරන්න. එතකොට අහගෙන ඉන්න කෙනා කියාවි. අහගෙන ඉන්න කෙනා තීන්දුව කරાવી ඕකද අනිත්‍ය කියන්නේ නැත්තම් මොකද්ද කියලා. ඒ නිසා මේ වාර්තා කියලාපු එක හොඳයි. නැත්තම් මට මේ ටික කියන්න හම්බෙන්නේ නැහනේ. නැත්නම් වාර්තා කිරීමේදී අරමුණ දිහා බලලා අරමුණේ පේන විස්තරය කිව්වනම් මේට වඩා හුඟක් හොඳයි කියලා කියයි. ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාදී මූල කර්මස්ථානයේට ආස්වාස ප්‍රස්වාස වරහන් තුල පැමිණීමට පෙර ඉරියව්ව දෙස බලා සිටින විට කොටස් වශයෙන් ඉරියව්ව බලා සමස්ත කය දෙස බලා සිටී. එසේ සිටිනා විට ඉරියව්වේදී ඇඳුම ඊට අදාළ අයුරින්ම පෙනේ. එය නිවැරදිද? සමහර අවස්ථාවලදී පරියංක භාවනාවේදී යටිපතුලේ සිට ඉහළට ඒමටත් පෙර හුස්ම ගැන ආස්වාසය ප්‍රස්වාසයට සිහිය පැවැත්වීමට කැමැත්තක් ඇති බව පෙනේ. එවිට තෝරාගන්නේ කොමක්ද කියලා ප්‍රශ්නයක් ආවත් ආස්වාසේ ප්‍රස්වාසේ පැත්තට සිත යන්න ඉඩ හැරීමක් කෙරේ. එය ගැනද පහදා දෙනමින් කාරුණික ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී සක්මන් කර සක්මන් කර නැවතී සිටගෙන ඉරියව්ව දෙස බැලීමේදී හුස්මට ආස්වාසේ ප්‍රස්වාසේ යාමට උත්සාහ කරන බව පෙනේ. මේ භාවනා අවස්ථා දෙකේ මට දැනෙන කරුණවල දෝෂ තිබේ නම් කරුණාවෙන් එය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. විකට පරියන්කේදී සඳහන් කළා තියෙනවා කකුල් දෙක ඉඳලා ඉහළට මෙනී කරගෙන එනකොටම ඒ ක්‍රියාවලිය ඉවර කරන්න ඉස්සෙල්ලා ආනාපානේ දකින්න කැමති ගතියක් නැත්නම් හිතේ යන්න ගතියක් තියෙනවා කියලා. නමුත් මේ මෙහෙදි දෙන උපදේශවල ඉසුමුදින සිට පාදාන්තය දක්වා හෝ පාදාන්තයේ සිට ඉසුමුදු දක්වා කය මෙනෙහි කිරීමක් කියන එකක් විශේෂ කරලා අපි කියන්නේ නැහැ. අපි කියන වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න. ඉතින් එතකොට ආනපානෙ පෙළපුර කරලා පුරුදු සංසාරගත පුරුද්දක් තියෙන කෙනාට හිත ගෙට එනකොටම ආනපානෙ පේන්න ඉඩ තියෙන එක වඩා හොඳයි. එහෙම නොවුනොත් කයෙහි හිත රඳවන්න ඒ කයෙහි හිත රැඳවීම සඳහා උපක්‍රමයක් විදිහට මුල සිට අගට මෙනෙහි කරනවා අග සිට මුලට මෙනෙහි කරනවා වගේ ක්‍රමයක් ඔය ගෝයන්කා ජීගේ භාවනා ක්‍රමයේ තියෙනවා. ඒක ඒක උපක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඔක්කොටම හරියන උපක්‍රමයක් නෙවෙයි. අපි මෙහෙදී ඒක කමටහනක් විදියට දෙන්නෙත් නැහැ. ඒ නිසා වාඩි වෙන්න හොඳට බලන්න වාඩිලා ඉන්න බව දන්නවද කියලා. කොටස් වශයෙන් හෝ අංග සම්පූර්ණ වශයෙන්. සමහරෙකුට ඒක දැනගන්නත් ඉස්සලා, කය දැනගන්නත් ඉස්සලා ආනපානෙ වැටෙනවා. ඒක පෙර කරපු භාවනාවක උපනිශ්‍රේ සම්පත්‍ය නිසා වෙන්නේ එහෙමනම් හොඳයි. එහෙම නැත්නම් කයට දාලා කයෙන් ආනපාන දාන්න ඉතින් ආනපානේ දකින්න දහනකොටත් ආයේ කයත් පේනවා. සක්මන් කරනකොටත් ආනපානේ පේනවා. මේ විදිහට සතියේ දිනුනාට පස්සේ සතිය ඉස්සරහට යනකොට එකක් බලනකොට දෙක තුනක් පේන්න ඉඩ තියෙනවා. මේක ප්‍රශ්නයක්ද නැත්නම් උත්තරයක්ද කියන ප්‍රශ්නේ තමයි මේ අහලා භාවනා කරනකොට කොච්චර විස්තර පෙනුනත් ඒක භාවනාවට තමයි බාධාවක් වශයෙන් දෙන්නේ නැත්නම් මේ කරගෙන යන වැඩේට ලැබිච්ච සුභාසින්චනයක් පෙරමග ලකුණක් විදිහට ගන්න කියන එකයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා ඒ කෙනාගෙන් අපි අහුවොත් සක්මන් කරනකොට ආනාපානේ පේන එක සක්මන් භාවනාවට බාධාවත්ද කියලා අන්න ඒකෙන් නම් උත්තරේ සුද්ධ කරලා දෙන්න පුළුවන්. කැමැති ලියපු එකන මේ අත උස්සන්න. මගේ ප්‍රශ්නේ තමයි අන්තිම කොටසේ සක්මන් භාවනා කරනකොට ආනාපානේ පේන එක සක්මන් භාවනාවට බාධාවත්ද එහෙම නැත්නම් සක්මන් භාවනාවට ඉස්පාසුවක් අස්සසිල්ලක්. සමිනහස සක්මන් භාවනාවේදී මේ ඉරියව්වේ හිටගෙන ඉන්නකොට ඔව් එතකොට ආනාපානෙ වැටීම ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඉරියව්ව දැන ගැනීමට බාධාවත්ද නැත්නම් ඒක අස්සසිල්ලද හිටගෙන ඉන්නකොට සමිනහස ඉරියව්ව දිහා ඉස්සෙල්ලා බලාගෙන ඉන්නකොට ආනාපාන සතියේට ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යනවා. ඒත් එක්කම ඒක ඒක ඉඳගෙන හිටගෙන ඉන්නවා බලන්න බාධාවත්ද නැත්නම් හිරි හරියක්ද හිරි හරියක්ද අස්සසිල්ලක්ද කියලා මගේ ප්‍රශ්නේ තියෙනවා. බාධාවක් කියලා හිතෙන්නේ කොයි පැත්තට හරි එහෙම හිත යන්නේක වැරද්දක්ද කියන එක තමයි දැනගන්න ඕනේ. බලක් ගන්න ඕනේ නේ හිටගෙන ඉන්න එක ඇතුලේ තියෙන එකක් ඥානබණ කියන්නේ. බලහනිනකොට වැඩි වැඩි විස්තර පේනවා. ඉතින් බලහනිනකොට වැඩි වැඩි විස්තර පේන එක Tamanට කරදරයක්ද? එහෙම නැත්නම් ඒක භාවනා හරි බවට ලකුණක්ද? කරදරයක් නෙවෙයි. ඒක කරදරයක් කරගෙන තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. කවුරු හරි දිහා බලපු ගමන් අපි මූණ බලනවා. ඊට පස්සේ හැසිරෙන හැටි බලනවා. එන්නේ එන්නේ විස්තර වැඩි වෙනවා. ඉතින් ඒක පුද්ගලයා අඳුන ගැනීමට බාධා වෙන්නේ නැහැ නේ. තව තවත් තොරතුරුනේ ලැබෙන්නේ. ඒ නිසා භාවනා සති පිහිට වෙච්ච ගමන් එල්ලේ කියන්නේ ආපాతගත වෙනවයි කියලා මුලිච්ච වෙච්ච ගමන් ගොඩාක් තොරතුරු එන්න බෑ. ඒ කියන්නේ ඒ කරදරයකට ගන්න. ඒ කියනවා අපි යන පාරට අන්ධකාරය යනකොට කවුරුහරි ටෝච් එකක් ගහන. ගමනට උදව්වක් මිසක් එළිය වැටීම බාධාවක් වෙන්නේ නැහැ. කවුද ඒක ටෝච් ගහන්නේ කියලා අහන්න ඕනේ නැහැ නේ. ඒ නිසා අගුණක් විදුලියක් කොටනවා. ඉතින් අගුණක් විදුලියකට බාධා වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට එහෙම කැපිපේන බාධාවක් නෙවෙයි නම් හිතට මේ අලුත් ගොඩ පෙරක දෝරුකම් දෙනවට යට වෙන්න එපා. ඒක වාචිත ගත්ත ගියා. ඉස්සෙල්ලත් එමය යාරගේ සක්මන් පරියන්ක ඉන්නකොටත් කියනවා මේ මේ බලනකොට මේ මේ විස්තර පේනවා. කොයි විස්තර වෙන්නව අපිට මොකෝ. තමන්ගේ සතිය කැඩලා නැත්තම් තමන්ගේ මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධතාවයට ඒකේ බරපතල හානියක් නැත්තම් යන්නේ එකයි තියෙන්නේ. මේ ඇත්තටම භවනා දියුණු වෙන ලකුණු. මේ යෝගාචරය ඒවට ඔරොප්පු වෙන්නයි අරියාදුවට ගණ්ඩායි ඒක ප්‍රශ්න කරන්නයි ගතොත් කද්දාවත් ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. එතැන් මේව ලාභයට ගන්න යන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදී ධර්ම දේශනාවේදී දේශනා කළ ලෝක ප්‍රතිපත්තිය ගැන ඇතම් සිල්මානවරු හා ස්වාමීන් වහන්සේලාද විනය සීලය පෙරටු කර ගනිමින් ලෝක ප්‍රතිපත්තියට යොමු ඇති බව ඇති බව මේ தත්ත්වය වැඩිදුරටත් පැහැදිලි කර දෙන්න විනය සීලය හා පැවිද්ද යන කාරණා තුන සමග ධම්ම ප්‍රතිපත්තිය තුල සතිය පැවැත්වීම පිළිබඳව උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි නිවනින් සරසේවා. මේකෙදී සරුවචනංශ ආනන්ද සාංශර මතක් කරනවා ආනන්ද ධර්ම විනය දෙකේ විනය වැරදුනට බය වෙන්න එපා හදන්න පුළුවන්. මේ ධර්ම වරතගත්තොත් නම් ආනන්ද වැඩි ආය හදන්න බෑ. නිසා ධර්ම විනය දෙකේ විනය ඉස්සරහට දාන්න එපා. විනය අත්‍යවශ්‍යයි. හැබැයි ධර්ම ඉස්සර වෙන්න ඕන. විශේෂයෙන්ම භාවනා කරන පැවිදි පක්ෂය මේකෙදී ඊටාත්ම දුර්වලයි. මාත් පැවිද්දෙක් නිසා මම මේ කිව්වට මයිත් එක තරහ වෙන්නේ නැහැ. වෙන කෙනෙක් කිව්වනම් එනවා කැති පොළු අරගෙන. අපිට උගන්වන්න එනවාද කියලා. මෙතන කච්චිත අසුත් වැඩි මට. ඒ සමන් දිගටම දකෝ එකක් තමයි මේ කුරුසෙල් තියලා එන ගැහුවා වගේ උදැල්ලට මිට ගැහුවා වගේ මේ විනයක් ඉස්සරහින් තියාගෙන පුදුමාකාර විදිහට අනුන්ගේ වැඩ ගැන විවේචනය කරනවා තමන් ගැන දෙස් දෙනවා මේක අත්ති කිලම තන යෝගයට වැටෙනවා ඉඳගෙන හිටියත් පහසුවට ඉඳගෙන ඉන්න එකටත් සැකයි ඇවිදිනකොට සාමාන්‍ය වේගයේ ඇවිදින එකට සැකයි. ඉතින් ඇවිදින්න કૃත්‍රිම කරන්න හදනවා. ඉඳගෙන ඉන්න එකත් કૃත්‍රිම කරන්න හදනවා. බුදුජානනාංශයේ දේශනා කරලා තියෙන්නේ අපිට හම්බෙන සිව්පසය සතිය පැවැත්වීම පිණිස පාවිච්චි කරන්න. ඒකෙන් එන ප්‍රශ්න ඔළුවේ තියාගෙන හිටියොත් මහසීසාරු ස්වාමීන් පොත පරිවර්තනය කරාම ඒකේ කියලා තියෙනවා ගිහියන් භාවනා ලේසි පැවිදි පක්ෂයට වැඩිය මොකද පැවිදි පක්ෂය හැම විනය නීතියකින්ම කුකුස් ඇති කරගන්න. ගොඩ ගන්න බෑ. ඇඹුලයි පැංගිරි හැම වෙලාවෙම Taman පිළිබඳ තද සැකයකින් ගත කරන්නේ. ඒකෝ පැවිදින ඔක්කොමලා කවුරක්වත් වදනකොටම පැවිදිලා නැහනේ. ඉඳලා තියෙනවා ඊට කලින් ගිහි ජීවිතේ. ගිහි ජීවිතේ අච්චර නීති උළුවට දාගන්නේ නැහනේ. හරි පහසු. පැවිදි වෙච්ච දවසේ ඉඳලා කටු කටුවට උනක් දාගත්තා වගේ, කටු බෙරේ දාල් පෙරළුවා වගේ, හීර ගෙදරක දැම්මා වගේ ඉරයක් එනවා. ඒක හොඳයි යන් කාලයක් එක තියෙන්න ඕනේ මොකද පැවිදිුණා කියලා වෙනසක් තියෙන්න බෑ නම සතිය අපිට බුදුම ඉඩක් කරන් දෙනවා සර්වචනංශේ සඳහන් කරනවා සතිය පටන් ගන්නකොට ගොපල්ලෙක් කුඹරක් අයිනේ හරක් ගාලකට හරක් රැනකට කණ්ඩ දෙනවා වගේ. හරක නිතරම බෝගේ කණ්ඩ යනවලු. ඉතින් ගොපල්ලා පුළුවන් තරම් බේරෙනවා වනාතේ කාපන් කුඹරට යන්න එපා කිව්වොත් කිහිමියා කුඹුරු හිමියා ගුටි ගන්න ගහනවා. නමුත් හරක නිතරම බලන්නේ ගොවිපල නිල්ල හොඳයි. වනාන්තේ තනකොළ හොඳ නැහැ. ඉතින් ඒ නිසා කුඹරට පණ්ඩ හදනවා. ඉතින් හැම වෙලාවෙම ගොපල්ල බලන ඉන්න ඕනේ. භෝගේ නොකන්න. නමුත් බුදුරජාණන් කියනවා දවසක ගොවියා ගොවිතැනේ භෝගේ කපලා කැපුවට පස්සේ ඊට පස්සේ හරකුන්ට කුඹරේ කණ්ඩත් පුළුවන්, නියරේ කණ්ඩත් පුළුවන්, වනාතේ කණ්ඩත් පුළුවන්. එතකොට ගොපල්ලට තියෙනවනේ සාන්තියක්. අන්නේ වගේ තමයි භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න අර තිබුණු හිරිහැර අර තිබුණු හිරගෙච්ච ගති අයින් වෙන තමයි තේරෙනවා මේක පැතිරිල්ලක් මෙන්න මේක වෙන්නේ නැති ලෝක ප්‍රතිපත්තියට ඇදෙන ගතිය නිසා ඉතින් බුදුරජාණන් තින්න කාලේ අනාථපින් මේ නිගණ්ඨනාථ පුත්ත උඟාක්ම ලෝක ප්‍රතිපත්ති කෙනිච්චේ වතුර හැම වෙලාවෙම පෙරලා පාවිච්චි කරන්නේ ඇඳුමක්වත් අඳින්නේ අත් දෙකට තමයි පින්ඩ පාත යන්නේ බිම දාගෙන තමයි කන්නේ පෙරලා වතුර පාවිච්චි කරන්නේ මොණර පිලක් අරගෙන පිය පියා යනවා පහරේ කූඹි ඉන්නේ තියනවා කියන්නේ. බුදුරජාණන්සේ කිව්වා මේ කරන්න බෑ. ඉතින් මෙහෙම කරන මිනිස්සුගේ මධ්‍යම ප්‍රතිපදාව කොහෙද තියෙන්නේ? මෙහෙම කරන මිනිස්සුගේ හිතේ කොයි වෙලාවෙද සැහැල්ලුවක් තියෙන්නේ? ඉතින් අපේ කට්ටිය නිගණ්ඨගේ ගෝලියද කියලා මට හිතෙනවා. අපේ කම්පැනි කට්ටිය ගැන මං කියන්නේ කහපාට නදින කට්ටිය ගැන. මං කියන්නේ හැඟුම් උදාහරලා සුකොබෝ කියලා නටන්න කියලා. අපිට හම්බ වෙන සිව්පස්සේ හුන්නට පාවිච්චි කරන්න. පාවිච්චි කරලා පුළුවන් තරම් ඉදුම් හිටුම් පහසුකම ගන්න. අරගෙන ඉවරලා භාවනා කරන. ඉදුම් හිටුම් පහසුකම නැතුව කද්දාවත් භාවනාව හරියන්නේ නැහැ. කටිඹුලේ නගින ගමන් දිවැස්සුල තියලා භාවනා කරන්න බෑ. අපි ඒ නිසා අපේ කායට සලකන්න මේ කායට Taman තමයි ඒකේ හරක් බලා ගන්න මිනිහා වගේ. ගොපල්ලා වගේ කයේ පහසුව දන්නේ නැත්තම් ඉතින් හොඳම ආගන්තුකෙකුත් වෙනවා එතකොට. හොඳම පෙර නිමිත්තක් පහනවා ඉක්මනට ලෙඩ වෙනවා. අද ඉන්න අපේ සංඝයාගේ 30000ක් ඉන්නවනම් 10000ක් විතර හයි ආත්‍ය තියෙන කට්ටිය ඔක්කොම පිටරට ගිහිල්ලා. ඉතුරු කට්ටියකින් භාගයට වැඩිය ලෙඩ. ඉතුරුලා තියෙන කට්ටිය ඒගොල්ලන්ට උපස්ථාන කරන්න ගියාම කිසිම වැඩක් කරගන්න වෙලාවක් නැහැ සාසනේ. තුමාකාර ලෙඩතෝ ගැත්තින සංඝයාට. මොකද හිත නරක වෙලා හිත කුරුවල් වෙලා තියෙන හිත පැංගිරි වෙලා තියෙන. එහෙම නෙවෙයි බුදුජානනාංශයේ තියෙන ගුණයක් සුගත ගුණය කියලා. බුදුන්සේ hina වෙවි මේ ගමන ගියේ. ගුරුරෙක් හිටියේ නෑ, ශිවපසේ දෙන කවුරුත් හිටියේ නෑ, භාවනා මධ්‍යස්ථාන නෑ, කමඨාන් සුද්ධ කරන කවුරක්වත් නෑ. ගිහිල්ලා වල කිව්වේ මහන්නේ මේ සුගතයි, සුන්දරෝ ගමනක් මට දෙන්න. මොකද ජීවිතේ දිහා බලන්නේ බොහොම සුහද පැත්තේ. ඉතින් අර ලෝක ප්‍රතිපත්තිය තියෙන කෙනා එහෙම නැත්නම් අත්කිලමතාණිය වගේ එකන කවදාකවත් ජීවිතේ සුන්දර පැත්තක් දකින්න හැම වෙලාවෙම මූණ පැගිරි කරගෙන ඉන්නේ. ඒ වගේම තව කවදාකවත් කාගෑරි වැරද්දකට සමාව දෙන්නෙත් නැහැ. මොකද තමයි තමයි සමාව දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි භාවනා සම්බන්ධ ලොකුම වාසනාව. භාවනා කරන එකන පව් සමා කරන හැටි දන්නවා. පිළියම් කරන හැටි දන්නවා. තව කෙනෙක් වැරද්දක් කරනවා නම් එයාට වෙලාව වැවට කියනවා මිසක් ඒකෙන් හිත නරක කරගන්නේ නැහැ. ඉතින් මම මේ සියරම මගේ ගතිය වෙන්නේ මම ඔක්කොම ලූක ප්‍රතිපත්තියට දාන්නේ පැංගිරි ජීවිත ගත කරන්න. මේ මෑනියුරයිල කියනවා නේ තමයි පැවිදෙන්න ඉස්සලා බොහෝම ලස්සන ජීවිතයක් අපිට තිබුණා. දැන් පැවිදුණාට පස්සේ රුස්සන්නේම නැහැ. පුදුමාකාර මේ එකිනෙකාගේ වැරදි දකින ගතියක් තියෙනවා. සංඝයාගේ අරණ්‍ය වාසී සංඝයාට ඊළඟට 100%ක් තියෙනවා. ඒගොල්ල ගමේ ආමතුරු දැකපු ගමන් ඊගොල්ල ගමේ කට්ටිය අපි නැහැනේ අපි ඇවිල්ලා අරන් නිවාසී කියලා ඉතින් කබායක් දාගන්නවා කරේ. දාන්නල වැඩිම ඇහැසිරෙන හැටි යන හැටි කන හැටි බොන හැටි බල බල දොස් කී කිය ඉන්නවා. ඒ නිසා මේක බුදුජානනාංශය සඳහන් කර අතෑරපල්ලා කාමසුපල්ලිකාන යෝගේ අත්තිකලමතාන යෝගේ දෙක අතරින්න කියලා හැබැයි වෙලා තියෙන්නේ මේ ගීයෝ කැමැති ඔය දුක ප්‍රතිපatti ඉන්නවා දකින්න. ඒක නිසායි බුදුජානනාංශෙත් ඔය දුෂ්කර ක්‍රියා දුෂ්කරවත අවුරුදු 6ක් පිරුවා. කොච්චර අමාරුණද ඒක අතාරින්. ඉතින් ඒකල කිව්වේ උඹලට කරදර වෙන්න ඕනේ නැහැ මම මේක කරලා බලලා තියෙනවා. මම උන මැදපාර පෙන්නලා තියෙනවා. ඒක යන්න කියලා. ඒ නිසා මම කියනවා තමන්ට මෛත්‍රී කරගන්න සුඛී යත්තානම් පරිහරාම කියන එක නැවත කියන්නේ. මම ඉඳුන් හිටුම් පහසුකම ඉඳෝ නැහැ. සුවසේ මට ලැබිච්ච ආත්මේ මම පරිහරණය කරනවා. ලැබෙන සිව්පසේ මම යැපෙනවා. භ්‍රමචර්යානුග්‍රහය ඒකටයි අපි සිවුර පාවිච්චි කරන්නේ පින්නපාතේ පාවිච්චි කරන්නේ හොඳට සිව්පස්සේ පාවිච්චි කරලා හොඳට භාවනා කිරීම පිළිබඳව පාඩම් මම ඉගෙන ගත්තේ මහසි භාවනා ක්‍රමෙට ගියාට පස්සේ. ඒ ශාන්ති භාවනා මධ්‍යස්ථාන හදලා ඔක්කොම පහසුකම් ටික දීලා කියනවා මේව පාවිච්චි කරන්න මම කැපයි. ඒක හොඳට භාවනා කරා. ආන ඒකයි මම මෙතන අදහස් කරන්නේ ලෝක ප්‍රතිපදාව ලූක ප්‍රමාණ කියලා කියනවා. ඒකට රූක්ෂ ප්‍රතිපදා කියලා සංස්කෘත භාෂාවෙන් කියනවා. මේ දැඩි ප්‍රතිපත්තිය නැත්නම් ආත්ම ක්‍රමතය මේක ප්‍රතික්ෂිප්ත දෙයක් කියලා මතක තියාගන්න. නිදර්ශනයක් වශයෙන් ඕනනම් අරගෙන කියවන්න නිකණ්ඨනාත පුත්තගේ ශාසනේ අපේ ශාසනේ ගොඩක් තියෙනවා සූත්‍ර නිකණ්ඨනාත පුත්ත ගැන කතා කරපුවා. එයාගේ ශාසනේ ඇත්තෙත් නෑ. දැන් 아무ත් මේ සූත්‍ර ටික අපි ළඟ තියෙනවා. නිකණ්ඨනාත පුත් කියන්නේ කවුද කොහොමද ප්‍රතිපatti කියලා දැන් උනත් ඉන්දියාවට ගියොත් ලංක බුද්ධ ආගමේ හැම නටබුන් තියෙන ස්ථානිකම ඒ මහාවීර පන්සලක් තියෙනවා. ඒකේ සාරනාත්වල පාරෙන් පල්ලෙහා පැත්තේ තියෙනවා කෞතුකාගාරේ පාරෙන් උඩ පැත්තේ තියෙනවා නිකණ්ඨනාත පුත් මහාවීර පන්සලක් රූපේ බුදු පිළිමෙමයි. මොකක්වත් වෙනසක් නැහැ. ඒකේ ඉන්න කට්ටිය රිද්දෙන්ටත් අඳින්නේ අවුරුද්දකට සැරයක් විතර ඒ නිගණ්ඨ කට්ටිය එනවා එදාට පුදුම උත්සව පවත්වනවා. සාරණාත් වලත් එහෙමයි. ඊට පස්සේ මේ බුද්ධ ගායට ගියාමත් සවැත් නුවරත් තාම තියෙනවා එහා පැත්තේ මහාවීර පන්සල. එතන ගියාම සංකස්සපුරේ ඒත් තියෙනවා. මේ දෙක සමානව ගිහිල්ලා තියෙනවා. අරගොල්ලෝ පවතින්නේ මොකද ඒගොල්ලෝ දැඩි රූක්ෂ ප්‍රතිපත්ති දිගේ ගියේ. නමුත් බුදුජානක සඳහන් කරන ඒ වෙනි ශාසනවල ආර්යනාංශල පහළ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි සුඛී අත්තානම් පරිහරාමි කියලා තමන්ට ලැබිච්ච මේ ආත්මය සුවසේ පරිහරණය කිරීමට අපිට විදේශීය විශේෂඥවරු අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මම ඉන්නේ පහසුවෙන්ද කියලා බලන්න. මේ පහසුවයි සුඛෝපභෝගීකමයි නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒක වෙනම කතා සුඛභෝගී නෙවෙයි. තමයි ලැබිච්ච දේශෝසේ පරිහරණය කළ Brahmacharya අනුග්‍රහ කිරීමයි මම මෙතන අදහස් කරේ. මේ ලෝක ප්‍රතිපත්තිය අමතක කරනවා කියන එකට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාවක් කරගෙන යන අතරතුර ටික වේලාවකින් සතිය ඊටා හොඳින් තැම්පත් වීමක් ඇති වී සිටින විට සිතවිලි ගලායට පටන් ගනී. එහෙත් ඒ සමගම ඒ බව දැනි ඒ සිතවිලි පහ කර යලිත් මූල කර්මස්ථානයට හිත යොදවමි. එවිට විනාඩි 20ක් පමණ කාලයක් කිසිම සිතුවිල්ලක් ඇති නොවි සිතට ඊතා සනසිරදායක ගතියක් ඇතිවේ. නමුත් එම කාලයෙන් පසුව මට නොදැනීම සිතවිලි පහළ වී තැම්පත් වූ සතියට බාධා ඇති වුණත් ඒ බව දැන නැවතත් සතිය මූල කර්මස්ථානයේ පිහිටුවා ගැනීමෙන් පසු පෙරටත් වඩා සතිය තැම්පත් වීමක් සිදු වුණා. කය කොපමණ කාලයක් පැවැත්වනාදැයි නොදැනෙමි. එහෙත් හදිසියෙම හුස්ම ගැනීමේ අපහසුතාවයක් සහ රසණීය ගතියක් ඇති වුණා. නමුත් බියවීමක් ඇති කර නොගෙන භාවනාවේ යෙදී සිටින විට එම අපහසුතාවෙන් නැති වී ගියා. අනුකම්පා කර මෙයට හේතුව කුමක්දයි පහදා දෙන සේකුවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හරි පැහැදිලි නෑ මොකද්ද දැනගන්න ඕනේ කියලා. මේ නිසා කැමැතිද මේ ලියපෙන්නා මේ මොකද්ද මෙතන සුද්ධ කරගන්න ඕනේ මොකද්ද කමඨහනේ සුද්ධ වෙන්න ඕනේ කාරණාව මතු කරලා දෙනවනම් ලේසි විස්තර කියලා තියෙන විදිහට මෙයාට උපදේශ අවශ්‍ය නැහැ. ආ දන්නවා. පිටිවිලකවත් මෙහෙම කරන්න ඕනේ. ප්‍රශ්නයක් આવොත් මෙහෙම කරන්න ඕනේ. ඉතින් මේක පිළිබඳව මොකද්ද පැහැදිලි කරගන්න ඕනේ කියන එක පොඩ්ඩක් ඉඟියක් දෙනවනම් ලේසි සාකච්ඡාවට. කැමැතිද එළියපෙන්නා අත උසන්. අත උසවලා පොඩ්ඩක් උස්සගෙන ඉන්න ඕනේ නැත්නම් පේන්නේ ඔය මට කතා කරන්න ඉස්සෙල්ලා මම කියන්නේ මේ යන විදිය කිසි බාධාවක් මට පේන්නේ නැහැ. මෙතෙන්දී Tamanට මේ ලියපු වார்த்தාව ලියපු කෙනා වශයෙන් මොන දේ පිළිබඳවද විස්තර කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. ශකයක් පහළ වෙලා තියෙන කියලා මට දැනගන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරගෙන යනකොට හිත ගොඩාක් දුරට තැම්පත් වීමක් ඇති වෙනවා. ඊට පස්සේ හදිස්සියෙන් වගේ මගේ පපුවේ නිකන් උණුසුම් ගතියකුයි හුස්ම ගැනීමේ අපහසුවකුයි වගේ දැනෙනවා. අනේ සම්බන්ධව දැනගන්න ඕන ගන්න. ඔය ඒක දිනුවත් වැඩි මොනොත් මැරෙනවා. දැන් කිට්ටු කරලා නැසියේ නහක් ගා ඉවරයි. ඒ බයක් ඇති වෙන්නේ නැහැ. අනේ මන් දන්නවා මන් දන්නවා. ඉතින් ඒ නිසා ඕය ඔච්චර කරපේකේ ඕකත් බය නැතුව දිගට යන්නේ කයි තියෙන්නේ අලියා ඉන්දියා කිතුල් කන අලියට ඉන්දියාප්පයක් මහ ගන්නක්ද කියලා. අලියක්කට ඉන්දියාප්පියත් ගහනක්ද කියලා. ඕකත් ඔය කාගෙන ගිය ක්‍රමයට ඕකත් කාගෙන යන එකයි තියෙන්නේ. එහෙම කිව්වම මොකද කියන්නේ? පොඩි පොඩි ධෛර්යයක් විතරයි දෙන්න ඕනේ. පොඩි නිකන් උත්ප්‍රේරණයක් දෙන්න ඕනේ. ඒක ප්‍රශ්න නෑ. ඒක අපි අපි එකිනෙක එකිනෙක ඔසව ගන්න ඕනේ. ඒ නිසා ඔච්චර ගියේ එකේ ඕකත් අරගෙන යන එකයි තියෙන්නේ. අලිය ඉන්දියා අලි කිතුල් ගන්න අලියට ඉන්දියාප්පියක් ගහනක්ද කියලා. අමාරුවට ගෙවලා තියෙන මේ පොඩි දෙයයි තියෙන ඕකත් මෝලට අල්ලන්න දඹරලාම දාගෙන යන එකයි තියෙන්නේ. අනිතික බොහොම හොඳට ලියලා තිනවා ගේමට කැතයි අර අන්තිම දාන පුංචි දෙයකට ඔච්චර නටන දෙයක් දෙනවා මැරණ එක නෙවෙන්නේ. ඒකත් ගාණක් නැතුව අරගෙන යන එකයි තියෙන්නේ. මගේ මං හිතුවේ ගෑනු කෙනෙක් කියලා ඇති කියලා උත්තරේ නෑ බලනකොට පිරිමි කෙනෙක්. ප්‍රශ්නේ. අපි යනවා ඊගාකට. කමන්නේ නෑ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මම දැන් ඇවිදින බව දැනගෙන ටික වේලාවක් වේගෙන් ඇවිද්දා. පසුව වම දකුණ ලෙස මෙනෙහි කළා. পায় තබන විට පොළවේ තද බවත් වැලිවල ගැටෙන විට ඇතිවන ශබ්දයක් වම් පාය තබන විට කය වම් පැත්තටත් දකුණු පාය තබන විට කය දකුණු පැත්තටත් බර වෙන බව දැනුණා. සිතවිලි හා ශබ්ද නිතර ආවත් වෙනදාමෙන් සිතේ කැමැත්තක් අකමැත්තක් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඊතරම් ඒවයෙන් බාධාවක් නැහැ. අරමුණ සතියෙන් මෙනෙහි කළා. නිදිබර ගතියක් කය දෙපැත්තට පැද්දෙන්නට වුණා. අරමුණ දිගටම මෙනෙහි කළා. ටික වේලාවක් මෙසේ සක්මන් කරන විට මගේ බලපෑමක් නැතුවම ගමන වේගවත් වුණා. විලුඹ පෙරට වඩා වේගයෙන් වැලි මත තෙරපෙන බව දැනුණා. මම ඉබේම යන බව දැවුණා. සක්මන සඳහා ඇති කාලය අවසන් බැවින් ඒ අයුරින්ම භාවනාශාලාවට පැමිණියා. පරියංක භාවනාව. සක්මනේ පසු කය හොඳින් සකස් කර පරියංක භාවනාවට සඳහා වාඩි විය. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න ඉරියව්ව නිරීක්ෂණය කළා. එවිටම උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකටව පෙනුණා. එය අරමුණු කළා. හැකිලිම දීර්ඝ බවත් එය උදරයේ අභ්‍යන්තරය දක්වා කඩින් කඩ තල්ලු වෙන බවක් දැනුණා. පිම්බීම වේගවත් බවත් කෙටි බවත් දැනුණා. මෙසේ බලා සිටින විට සිත පිට යාමක් නිතරම සිදු වුණා. නැවතත් අරමුණට ඉබේම එනවා. මේ අතර පිම්බීම හැකිලිම සියුම් වුණා. පසුව නොදෙනී ගියා. එවිට මම නැවතත් ඉඳගෙන ඉන්න ඉරියව්වට සිත තිබ්බා. නැවතත් පිම්බීම හැකිලිම සියුම්ම දැනුණා. එය මෙනෙහි කළා. මේ ආකාර දිගින් දිගටම කරගෙන යන අතර තුරේ සිතුවිලි කීපයක් පැමිණෙයි. මේවා මම හිතන දේවල් නොමේ. ඉබේටම අගක් මුලක් නැතුව සිතට එන සිතුවිලිය. ඒ අතරම අරමුණටත් සිත යනවා. පරයන්කේදී දැන් කීප විටක්ම මේ අත්දැකීම් ලැබෙනවා. සමහර වෙලාවට මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මොකද වුනේ කියලා. කියන්න බෑ. නැවත අරමුණට සිත ආවට පිම්බීම හැකිරීම දැනෙන්නේ නැහැ. පිම්බීම හැකිරීම මෙනෙහි කරමින් සිටි බව හිත දන්නවා. නමුත් දැනෙන්නේ නැහැ. නිවසේදී පරියංක භාවනා කරන විටදී අවස්ථා කීපයකදී පොඩි ළමයි හීනෙන් hina වෙනවා වගේ ශබ්දයක් පිටතට ඇහෙන ආකාරයට hina පහළ වුණා. hina ගියේ ඇයි කියලා ඒ වෙලාවෙම හිතලා බැලුවා. ඇයි කියලා. පැහැදිලි නෑ. එදිනදා වැඩ මම දත් මදින විට නිතිපතා ඒ සතියෙම සිදු කළා. දැන් මට දැනෙනවා බුරුසුව මුඛයේ තැබේ විට මගේ දැනීමක් නොමැතිවම ඉබේම දත් අතර බුරුසුව එහා මෙහා යන බව. අත් දෙකෙන් කෝපය අල්ලාගෙන උණු වතුර බොන විට කෝපය ඇල්ලූ අතට කෝපයේ උණුසුම දැනෙන අතර කෝපයේ අඬුව ඇල්ලූ අතට උණුසුම නොදැනෙන බව වැටහුණා. සතියෙන්ම දිගටම උණු වතුර බීම කළා. ඒ වෙලාවේ සිදු කළ විට උණු වතුර ගලනාලයේ දිගේ ආමාශය කර පහළට බසින බව දැනුණා. ඔබ වහන්සේ කියන අයුරින් හැකි සංඥාවෙන් භාවනා කරන නිසා දැන් මට වෙනදාට වඩා සතුට සිතින් භාවනා කළ හැකිය. එනිසා මේ අත්දැකීම් ලැබුවෙමි. ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා. මේක අහගෙන ඉන්නකොට හිතෙනවා අර අර අරමුණු ගිවන් වෙලා පිම්බීම හැකිරීම නොදැනී ගියාට පස්සේ හිත නිකන් කෝල වෙන ගතියක්, පෝඩු වෙන ගතියක් නිසා නැවත හිත කයට දානවා නැවත අන ඒ පිම්බීම හැකිරීම මත වෙනවා නැවත පිම්බීම හැකිරීම මිනී කිරීම ආදී එන්නේ ටික නොකර ඒ මොනක්වත් නැති වෙලාව බලාපොරොත්තු ප්‍රතිඵලයක් වාගේ ඒකට අභියෝග කරන්න නැතුව ඉන්න පුරුදු වෙන්න කියන එක නම් මට කියන්න හිතෙනවා. අනිත් හරිය හොඳයි. ප්‍රශංසනීයයි. එතකොට නොදන්න දෙයට සාදර වෙන්න කියන එක තමයි මේකට කියන්නේ. ඒකට තියෙන බය නිසා තමයි අර පිම්බි මැකිනච්චාම කයට හිත දාන්න හිතෙන්නේ. ආයෙ තියෙන පිම්බි මැකිට මෙනෙහි කරන්න හදනවා කියන්නේ ඒක නිකන් මේ පැහැදිලියට පොරදී කරනවා වගේ වැඩක්. දුර තැම්බීගෙන එන බත්තලියට ඇල්ලතුරක් කරනවා වගේ වැඩක්. අනිත් ඒ දේ නොකර ඔය ගෙවෙන එක එහෙම වෙන්න දෙන්න උනන්දු වෙලා යන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරද්දී උදරයේ පිම්බීම හැකිලිම බලනවා. විනාඩි 10ක් පමණ පසු වුණාට පසු හුස්ම නාසයට දැනුණ දැනුණා. ඉන් පසුව හුස්ම නොපෙනී ගියා. සක්මන් භාවනාව කරද්දී ඇහෙන ශබ්දවලට හිත යොමු කරන්නේ පායට රළු බවක් දැනෙනවා. ඒත් ඒ වෙලාවට සිතුවිලි එනවා. ඒවා යටපත් වෙලා යනවා. සක්මන් භාවනාව කරද්දී ආනාපාන සති භාවනාවට වඩා සතුටක් දැනෙනවා. දෙකේදීම සැහැල්ලුවක් දැනෙනවා. ඒ ගැන මට අවබෝධ කර දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒත් ඒක ඉතින් දැනෙනවා නම් ඒක තමයි වාසියට ගන්න තියෙන්නේ. වැඩි වේලාවක් ඒ දැනෙන පහළුව ඒ අවබෝධයේ ජීවුන කරන්න උත්සාහ කරන්න කියන එක තමයි කියන්නේ. මේක ප්‍රශ්නයක් කරගන්න එපා උත්තරයක් කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාවේදී පිම්බීම සහ හැකිලිම දෙස අවධානය යොමු කරමි. එෙහිදී සිහියෙන් යුතුව හුස්ම වාර 15ක් 20ක් පමණ හොඳින් අවබෝධයෙන් යුතුව ගත හැකිය. ඉන්පසුව සිතට වෙනත් අරමුණු පැමිණ විට සිත පිට ගිය බව ක්ෂණිකව අවබෝධ වේ. එවිට නැවතත් මම දැන් මෙතන යනුවෙන් සිතා හුස්ම වෙත සිහිය රැගෙන ඒමට උත්සාහ කරමි. එයට තරම කාලයක් ගතවන අතර එලෙස සිත සංසුන් කර ගැනීමට අවබෝධයෙන් යුතුව කටයුතු කරන අවස්ථාවේදී වඩ වඩා තදින් සිතට වෙනත් අරමුණු පැමිණේ. ගරු ස්වාමීන් වහන්සේ මෙලෙස පැමිණෙන බාහිර අරමුණු පාලනය කර ගැනීමට උත්සාහ දරන විට එක්වරම නිින්දගිය අවස්ථාවකම හිත කඩා වැටේ. එය තදින්ම සිදුවේ. නිින්ද නොගොස් ඇති බවද වැටේ. සිතුවිලි වලට ඉඩ නොදී හිත හුස්ම වෙත ආයුත බවට මා විසින් මගේ සිතට තදින් අවධාරණය කරමින් සිටින විටද යලි යලිත් මෙලෙස මෙලෙස හිස කඩා වැටීම සිදුවේ. එවිට සිතට තරහක්ද කලකිරීමක්ද ඇතිවන්නේ හොඳින් කරගෙන භාවනාවෙන් ඉවත් වීමට සිදුව නිසාය. මේ අවස්ථාවේදී තවදුරටත් සිත සමග නොගැටී මම ඇස්සර වටපිට බලමි. එවිට මට දැනගන්න ලැබෙන්නේ මේ සිදුවීම සියල්ලම විනාඩි 20ක පමණ කාලයක් තුළදී සිදුවී ඇති බවයි. සිදු වී ඇති බවයි. මොහොතකට පසු මම යලිත් භාවනාව ආරම්භෙමි. නමුත් බොහෝ විට මේ தত্ত্বය යලි යලිත් ඇතිවේ. ස්වාමීන් වහන්සේ මේ ආවිරින්ම ඇර යලිත් භාවනාව ආරම්භෙම පමණයි මාට විසඳුමක් ලෙස දැනෙන්නේ. එය නිවැරදිද? නින්ද නොගොස් අවදියෙන් සිටියේද මෙලෙස හිත කඩා වැටි ශිරුර අවනත නැති බවක් දැනෙන්නේ ඇයි කරුණාවෙන් දේශනා කළ මැනවි අප වෙනේ සිදු කරන මඟ පෙන්වීම කුසලෙන් ඔබ වහන්සේට මේ ආත්ම භාවය දීම නිර්වාණය අවබෝධ වේවා ඉතින් වගේ බලාපොරොත්තු නැති දේවල් වෙන එක එහෙම නැත්නම් බලාපොරොත්තු හිත පිට යන එක තමයි බුදුහාමුදුරන අනාත්ම ධර්මයක් කියලා ආණ්ඩු මට්ටු කරන්න බෑ වශී පවත්තන්න බෑ කියලා තියෙනවා. ඕක ඕකත් එක්ක ගැටෙන්න පටන් ගත්තොත් මරණ ගම ගැටෙන්න වෙනවා. ඌ බාරගත්තයි කියලා කිසියම් ප්‍රශ්නයක් නැහැ. හිත පිට යනවා කියන එක කෙලෙසයක්වත් නෙවෙයි. ඒ හිතේ ස්වභාවය. භාවනා කරනකොට තමයි නිද් බෙල්ල කඩාන වැටෙනවා කියන එකත් විය යුත්තක් නන් නෙවෙයි. මේක වෙන දෙයක්. ඉතින් ඔක බාරගත්තට පස්සේ ප්‍රශ්න ඉවරයි. ඉතින් ඒක හැප්පෙන්න යන්න යන්න අන්දාලියෙක් කැලේ ඇවිදින්න වගේ යණ යන තැන හැප්පෙන්න පටන් ගන්නවා. ඕකට හැතලා ඇසරින්න නැතිව ඔය ඔහොම යන්නරි. එතකොට ඒකට පුදුම හුරුවක් එන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට නැති අභ්‍යාසය. ඒ අභ්‍යාසයට යන්න දෙන්නේ නැතුව බාධා කරගන්න එකයි මට පේන්නේ දෝෂයකට තියෙන. ඒ නිසා මේක බාරගෙන හැප්පෙන්නේ නැතුව ඉදිරියට යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම දැන් මෙතන යනුවෙන් විනාඩි 10ක් පමණ මෙනෙහි කරමි. එවිට සිත සිතුවිලි වලට නොවස් තැම්පත් වේ. සිතුවිලි විටින් විට පැමිණියත් එම සිතුවිල්ලක් බව මෙනෙහි කොට නැවත ආස්වාසය ප්‍රස්වාසය දෙස බලමි. මේ උපරිම විනාඩි 30ක පමණ කාලයක් වේ. ඉන්පසු ශරීරය මුල මනින්ම සැහැල්ලුවටපත් වේ. ශරීරයේ බර ගතිය නැති වී යනවාත්මෙන් දැනේ. කොතරම් ශබ්ද පැමිණියත් බාධාවක් නොවේ. එම ඉරියව්වේ බොහෝ වේලාවක් රැඳී සිටිය හැක. එම ඉරියව්වේ විනාඩි 45 සිටින විට සියලු දෙනා ශාලාවෙන් පිට වී ගොස් ඇති බව හැඟී ගිය බැවින් අකමැත්තෙන්ම ඇස්සර නැගී සිටියෙමි. සිත ඊ타මත්ම සැහැල්ලු බවකින් හා ප්‍රාණවත් බවක්, සම්පත් බවක් ගතට සිතට දැනුනි. ඔබ වහන්සේගේ මෙම தത്വයට තවදුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ දිගට පවත්වන්න කට්ටිය නැගිටලා ගියට කමන්නේ. ඒ ඇතිවිච්ච එකලසට දිගට හිත පවත්වන එකයි කරන්න තියෙන්නේ. මේක ඉවරයක් නැහැ නේ ප්‍රශ්නය. ඔව් තාත්තා සමහර දිගේ වටින්නේ. ඒ නිසා මට තියෙනවා මට දැන් යන්න වෙන ගියක් තියෙනවා සිරලා. ඔව් දෙකක් තියෙනවා. ඒක නම් හිත ගමු මේක. මේ තුන හෙට ගමු ස්වාමීන් වහන්සේ. දැන් හොඳයි. ඒ නිසා මට වෙන වැඩක් තාගෙන තියෙනවා මම ඒ නිසා යනවා. ඒ නිසා මේ ප්‍රශ්න තුන තියාගන්න. හැබැයි කියවපු ප්‍රශ්න ඊට ගණ්ඩත් එපා. ඔය තුන අමතක කරන්නත් එපා. ඒ නිසා ඔය ලකුණු කරලා ඊට පටන් ගන්නකොට ඕකෙන් පටන් අරගන්න. හොඳයි. මම හිතනවා මේක කතා කරපු ටික කාටත් වගේ උදව් වෙන්නේ නැති කියලා. ඉතින් අපි සක්මන සඳහා වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.